මුවන් පැලස්ස 1964 වර්ෂයේදී විකාශනය ආරම්භ වූ සියලු දෙනා මාදරෙන් වැළඳගත් ගුවන් විදුලි නාට්‍ය ඔබගේ රසවින්දනය සඳහා මුවන් පැලස්ස ගුවන් විදුලියට රචනා කරන්නේ කලාසූරි මුදලිනායක සෝමරත්න පොඩ්ඩක් මෑට එන්න. සද්ද නැතුව එන්න. මොකද නාමල් නිකම් බය වෙලා වගේ. මේ කරුණා කරලා ටිකක් නිහඬ වෙලා අහගෙන ඉන්න බලන්න. බිසෝ ලියන පොතට එයාගේ දුක් ගැනවිලි කවි වලින් ලියලා ඒවා කියවා කියවා අඬනවා වගේ. ඔය ඔය අඬනවා වගේ. චිත්ත වේදනාවල් කියනවා අපි කාටත් වද කරන හැඟීම් නාමෙල් ඒ වයි ඇති ගණන් ගන්න එපා කියලා කියන්නේ. සත්‍ය කරන්නේ නැතුව ආන්ට සීයා. අන්න නැවතුවා. ඒ වුණාට ආයෙත් කියවයි. <clears throat> මට වඩාරු ඇති අඟනුන් බොහෝම ඇති ඔබ දකිනා විටදී ඒ අය වශී වෙති කන් කළු මිහිරි වදනින් බස් දොඩනු ඇති දිලිසෙන හැමදේම රත්ගන් නොවෙනු ඇති මේ කවිය වැරදි තියනවා තමයි. නමුත් මගේ හිතට දැනෙන ඒවා මාත් උහිලියනවා. අර ගජමන් නෝනා ඒ කාලේ ලිව්වා වගේ. මේ අපි තව ටිකක් අහලා බලමු සී. හ්ම් හ්ම් හ්ම් හ්ම්. සැකයෙන් බරිත වෙලා වගේ. හ්ම්. අන්න හ්ම් අර පොතේ පිටු පෙරලා පෙරලා බලනවා. අනික් කවි එක්ක ලියාගෙන නැහැ. හ්ම් නැත්තම් ඒව එයාටම අමතකයි. අපි ශබ්ද නොකර මේ දොර ළඟ තව ටිකක් ඉඳලා බලමු සී. හරි. ඒ වුණාට මේක වැරදි වැඩක් නෙවෙයි නාමෙල් අපි කරන්නේ. <laughs> අනුන්ගේ රහස් කන්දේ අහන්න හොඳ නෑ නේද? මන් දන්නවා ඒක 100. නමුත් බිසෝ මේ ලියන්නේ ප්‍රසිද්ධ කරන්ට යන පොතක්. ඒක පළ කරන්ට කලින් ඒකේ පළ වෙන හැම වචනයක්ම හැම අදහසක්ම හැම අකුරක්ම <coughs> ඔන්න ඔන්න එනවා මේ පැත්තට. හ්ම් ඔය එන්නේ. නෑ නෑ නෑ. හ්ම් එයා ලියාගෙන ඉන්න හැල්ල හරි දිගයි. <coughs> ඒව හොඳ නිර්මාණ නෙවෙයි. හැබැයි බිසෝට හැකියාවක් තියෙනවා. නිර්මාණ ශක්තියක් තියෙනවා. ඒ වුණත් ඥාමෙල් ආගේකට හත දෙන්න. අනිසේලම හත දෙන්න. ආමස්තර කැසත් අඩු නැහැ වගේ නේද? කොහේ අඩු වෙනවද? බේතක් දුන්නත් ඒකට නෙවෙයි තැන දෙන්නේ. හ්ම්. එයා ඔය ලියන පොතට නැත්තම් ඕපදූප වලට. ඔය ඔය ඇහෙනව නේද සී? ඇහෙනවා ඇහෙනවා. ඔය කැස්ස මම එක දවසින් අඩු කරන්න. හැබැයි ඉතින් බේත් පාවිච්චි නොකර නම් එක කසන්ද බෑ. <laughs> නෑ නෑ සීයේ. එපා අඩු කරන්න. බේත් තිත්ත නම් තිත්ත අඩු කරන්න එපා. <laughs> ඇයි එපා කියන්නේ? ඒක ලෙඩකින්දා ඒ කැස්ස අඩු කරන්න ඕන හොඳ බේත් දීලා. කහින්නේ නැති ගෙවල් වලටයි රැට හොරු පනින්නේ. සද්ද කරන්න එපා. කවුරු නමුත් ඉන්නවා වගේ මගේ කාමරේ ළඟම. කවුද ඉන්නේ දොර ළඟ? කවුරුත් නැහැ. මත් පොතේ ඉතුරු හරිය කියවලා බලන්න ඕනේ. රෑ කෑම ලෑස්ති කරන්නත් තියෙනවනේ. ඊට කලින් කියවලා බලන්න ඕනේ. ම්ම් මොකද මගේ ඊළඟ කවිය? ඒක ආයාචනයක්. ඔව්. අඩුතරමින් පොත පළ කරන්න බැරි වුණත් මගේ කතාව කියුවාම නාමල්ගේ හිතට දුක හිතලා තීරණයක් අරගෙන මාව විවාහ කරගෙන මේ වේදනාව අඩු කරයි කියලා මට හිතෙනවා. තෙත් මගේ වයසත් ටික ටික ඇඟට පතර නොදෙනි පෝරලා වගේ කැඩපතින් පේන්නේ. කෝපගේ රැලි වැටිච්ච හිසකේ. කෝ මගේ ලොකු කොණ්ඩේ. මගේ මුතු දත් පෙළ. දත් ටික නම් තියෙනවා. ඒත් ඒව අතරේ හිදැස් හැදිලා. මගේ මූණේ තිබ්බ සිරියාව. නාමල් ඒ දවස්වල මට කිව්වේ මගේ මූණ හරියට ඉදිච්ච දෙලුම් ගෙඩියක් වගේ රතුයි කියලයි. කොයි රතු දෙලුම් ගෙඩිය? දැන් නෑ. කමක් නෑ. කිසිම දෙයක් සදාකාලික නැහැ කියලා වෙද සීයත් කිව්වා. නාවෙලුත් කිව්වා. එහෙමනම් ඇයි මේ తాවකාලික ජීවිතේ සුදුසු කාලෙදී සුදුසු දේ නොලැබෙන්නේ? පුළුව වුණත් මට බෑ මේ ලස්සන මුවන් පැලස් තාලා යන්න. ඒ හින්දා මම මෙතුවක් කාලයක් වින්දනය කරපු දුක සැප දෙකම ලියලා ඉවර කරන්න ඕනේ ඉක්මනටම. ඔන්නේ නාබෙලෝ සීයේ දෙන්න ඇවිල්ලාද කොහෙද? නෑ නෑ නෑ. සීයාව නම් නාබෙල් එක්කලා බිලාකටත් බුරම්පියට පුරන්න එපයි කියනවා. කොහේම කිව්වේ නෑනේ අද. ඒකෙන් කමක් නෑ. මගේ ඊළඟ කවිය මොකද්ද මන් දැන් කියන්න යන්නේ? ම්ම් දැන් මගේ මතකයක් චුට්ටක් අඩුයි. නෑ නෑ නෑ. මතක් වෙනවා. හැබැයි ටිකක් පමා වෙලා මතක් වෙන්නේ. අන්න හරි. හරි හරි. මා හැඩ නැතත් මගේ හිත බිඳලන්ට එපා. මගේ හැතිරියන් ඇසුරට ලං වෙන්ත එපා මෙපමණ කලක් මා බැඳී පෙම නසනු එපා ඔබ නොලැබුණොත් මට මේ ජීවිතේ එපා ඔබ නොලදහොත් මට මේ ජීවිතේ එපා උපදු ලැබුණොත් මට මේ ජීවිතේ එපා ඔනෙවිලා ඔන්න ඕකනේ මට වෙන්නේ ඉතින් කොහොමද මම මේ පොත ලියන්නේ එයා මගේ කියලා කියන්නත් බෑ එයා මගේ නොකිය අත්හරින්නත් මට බෑ මේ නාමේ මේ මන් ටිකක් ඈත් වෙලා ඉන්නම්. ඔය දෙන්නගේ කතා බහ ඉවර වෙන්නකල් හොඳේ. හොඳමයි හොඳමයි සී. කවුද මගේ දොරට තට්ටු කරුවේ? ආ? කවුද ඔතන ඉන්නේ? මේ මේ මම මමයි. කවුද මම කියන්නේ? ඒකට දිග පිළිතුරක් දෙන්න දැන් බෑ. කරුණාකරලා මේ දොර අරිනවද නැත්නම් මං අර හුඟාක් ලස්සන කාන්තාව සොයාගෙන යන්නද? දැන් වෙලාව කීයද දන්නවද? ඔව් මං දන්නවා බිසු. මං දන්නවා මං අදත් මේ නවාතැනට එන්න පරක් වුණා වැඩි කියලා. නමුත් කොහොම එන්නද? ඔව් ඉතින් කොහොමද අනිත් උදවිය දාලා එන්නේ නේද? පුහුල් හොරා කරෙන් දැනේ කිව්වලු. හ්ම් කවුද අනික් උදවිය කිව්වේ? හා. මේන් ඔයාට පොඩි තෑග්ගක්. ගන්න අතට. මොකද්ද මේ? ඔයා ආසයි නේද හොඳ චොකලට් වලට? ම්ම් ඔව් ඒක ඇත්ත. නමුත් මට වඩා වෙනත් කවුරු හරි ඇති නේද? මේ රසවත් චොකලටේ රසට කැමති කෙනෙක් හොඳයි නැද්ද? <laughs> අනන්තවත් ඇති එහෙම උදවිය. ඔනෝක තමයි මගේ සැකයට හේතුව. ඔය ඇති කියන අනියමාර්ථය. හ්ම් මොකද්ද කිව්වේ බිසෝ? අනියමාර්ථය. ආ ඒක අපි දෙන්නටම හොඳ නැති නිගමනයක් නැති අර්ථයක්. ඇති වෙන්න ඇති. එහෙම වෙන්න ඇති. හ්ම්. ආ මේ චොකලට් පතුර කන්න අරින්ට ඔය කට පුංචේම ආන්න ඔහොම හානේ. බොහොම ස්තුතියි කියන්නද? බොහොම පිං කියන්නද? සෑර්ට. ඒ එකක්වත් බලාපොරොත්තුෙන් නෙවෙයි මගේ ආදරවන්තයට මේ පොඩි චොකලට් පතුර ගෙනාවේ. තේරුණාද? චොකලට් වලට වඩා මට ප්‍රණීතයි ඔයාගේ වචන. ආ ආ. ඔන්න ඔයා චොකලට් කියලා කන්න. එපා එපා පස්සේ පුළුවන්. අන්න අන්න සීයා යන්න එහාට යන්න. ඌ ඒ බලන්න මාව ඈත් කරන්න තමයි ඔයා බලන්නේ. ඉතින් කවදද අපි මේ ඈත් වීමේ හදිරම කඩා බිඳලා දමන්නේ නාමෙන්? ඒ හරිය අපි අදෘශ්‍යමාන කාල චක්‍රයට දීලා නේද මේ බලා ඉන්නේ. හ්ම්. ඇයි අපි අපේ අනාගත ජීවිත යහමගට ගන්න කාලයට බාර දෙන්නේ? ඒ ප්‍රශ්නේ අහන්න ඔය හදවතින්ම මම කීප සැරයක් උත්සාහ කෙරුවා අපි වටා තියෙන අසමත්කම් උස් පහත් වාද ભેද හතුරු උපද්‍රව සමාජ අවෛර සේරම කඩා බිඳගෙන මේ පලාතෙන් නොහිටයන්ට හොඳයි නැද්ද ඔයා නැහැ කියනවාද ඉතින් අනේ මම කොහොමද මගේ අම්මා දාලා මේ පලාතෙන් නොහිට යන්නේ උන්ද තනි වෙලා හිතේ දුකට ඒ හින්දා තමයි මං කිව්වේ ඔයාගේ අම්මත් අපි ඉන්න කොයි කොදෙවකට හරි එක්ක යමු කියලා එතකොට තවත් ප්‍රශ්නයක් මතු කෙරුවා. ඒ වුණාට මගේ අම්මා කීයට ගියත් මගේ අප්පච්චිම මේ මුවන් පැලස තනි කරලා එන්න කැමති වෙන්නේ ඇයි ඒ අකමැති? ඇයි කියන්නේ? අප්පච්චි අම්මා දෙන කවදාවත් ඈත් වෙලා හිටියේ නෑ. <laughs> ඒකනේ මං කිව්වේ. අපි ඔයාගේ අප්පච්චිත් එක්ක යමු කියලා. පූපි ඉස්සුද ඔයාට? අප්පච්චි මේ සේරම දාලා අපි එක්ක එයිද? එතකොට මේ බූදලේට ඇහැ ගහගෙන ඉන්න අර එතන හැමිලා ඇවිත් මේකේ පැලපදියම් වෙයි. අම්මත් බය වුණානේ. ඒ කියන්නේ බිසෝට බෑ අම්මව මෙහෙ දාලා එන්න. අම්මා කැමතුන්නේ අපච්චිව දාන අපි එක්ක එන්න. ඈ මේ මේ මේ බූදලේ අපච්චිගේ පරණ මොකද්ද ඒගොල්ලන්ගේ නම? එතන හාමි. ආ. ඒගොල්ලෝ ඇවිල්ලා පදිංචි වෙයි කියලා අම්මා බය වුණා නම් ඒක ඇත්ත නාමෙත්. මේ බූදලේ සේරම අපේ. ඔයා දන්නවනේ ඒ ඔප්පු කාගේද කියන්න? ඉතින් අපේ කියන්නේ කාගේ අපේද? අම්මගේ, අප්පච්චිගේ, මගේ. ඇයි කල්පනා කරන්නේ? <laughs> මේ මේ එතකොට මම කොහෙද? මම කොහෙද මේ පවුලේ ඉන්නේ කියලායි මම මේ කල්පනා කරන්නේ. මම වවුලෙක්ද? නෑ නෑ අනේ. ඔයා ඉන්නේ මං එක්කනම්. මට තියෙන හැම බූදලයක්ම කොටහක් ඔයාගේ. <laughs> අන්න සීයා ඇවිත්. මම අරින්ට දොර. කමක් නැද්ද මන්ද මම මේ දොරට තට්ටු කරලා බාධා කෙරුවා. කොහෙත්ම කමක් නැහැ සී. එන්ට. හ්ම් හ්ම්. මං හිතුවා ඔය දෙන්නගේ කතා බහ ඉවර වෙලා ඇති කියලා. මේ ඇත්තම කියනවා නම් මට බඩගිනි මිසෝ. අනේ අපිට සමාවෙන්න සීන්. ඉන්න මං සේරම විනාඩිය ලෑස්ති කරන්න. නෑ නෑ නෑ නෑ කිසිම සමාවක් නෑ. මං දැක්කා. මං දැක්කා උයනගේ නැත්තම් මේ මේ කුස්සියේ පාරන මේසේ උඩ කෑම සේරම බෙදලා තියෙනවා. නමුත් මම කැමති නෑ අනික උදවිය ඉඳද්දි මං විතරක් ඒවා මේ මේ කාබාසේ නියා කරහන්න. <laughs> ඒකේ කිසිම වැරද්දක් නෑ සීයේ. මේ මේ මොකක්ද අර පාඨය pāli පාඨය? ආ මේ මේ සබ්බේ සත්තාරට්ටිතික බඩගින්නේ වැඩි වුණාම ඕව මතක නෑ. ආ ඒ කියන්නේ මේ හැම සත්වයකටම ආහාර ඕන කියන එකනේ. ආ හරි හරි. මේ ආහාර ලෑස්ති. එන්න කෑම කන්න. මේ සීයා වාඩියෙන්ද මේ පුටුවේ. අපි මේ බිසෝට ඉස්කෝලේ වැඩ තියද්දිත් බලන්ටකො හදලා තියෙන කෑම බීම જાති ගොඩ මේ. ඈ බිසෝ. ඇයිවා මේ තරම් කෑම જાති හැදුවේ? වලඳන්ඩ විසක් වෙන මොකටද? ආදි ආදි. එමනම් ඉතින් බිසෝත් ඇවිත් වලඳන්ඩ පටන් ගන්නකො. නෑ නෑ නෑ. මේ පැලැස්සේ බබලත්තු පිරිමිත් එක්ක එකට මේස පුටුවල කැමරට ඉඳගන්නේ නෑනේ නේද සීයේ හ්ම් හ්ම් හ්ම් ඒ අය කන්නේ අනිත් උදවිය කාලා ඉවරුණාමයි නමුත් ඒ හොඳ සිරිත් දැන් අභාවයට ගින් ඉවරයි බිසෝ මෙන්න මෙහෙම වාඩි වෙන්න නෑ නෑ නෑ නෑ මට බෑ මගේ අම්මා මට උගන්වපු සිරිත් සිරිත් කඩන්න හොද නෑනේ ආදී ආදී ආදී එහෙමනම් ඉතින් බිසෝ ඒ සිරිත් සිරිත් රකින්න කල් අපි අපේ කුසගින්න නිවාගන්නෙමු නේද නාමේ. හැබැයි ওই චාරිත්‍රය කැඩෙනව නේද මේ හොඳ හෝටලයකට ගිහින් කැමට ඉඳගත්තම ඈ ඒක ඉතින් බටහිර සිරිතක් නේ මම මේ ලියන පොතට ඇතුල් කරන්න යන්නේ අපේ රටේ අපටම ආවේනික හොඳ සිරිත් විරිත් වලට ඉහළ තැනක් දීලා ලෝකයට පෙන්වන්නයි තේරුණාද උදාරයි ඒ කල්පනාව හ්ම් අපේ ඒ හැදියාවට මොකද්ද කියන්නේ? සංස්කෘතිය, ශිෂ්ටාචාරය. තව මේ අපේ එක. හ්ම් ඒ ඇති ඇති. <laughs> නෑ මේ මේ මම කියන්නේ නෑ පිරිමි උදවිය කාලා බීලා ඉවර වෙනකල්. අපේ බබලක් උදවියට බඩගින්නේ ඉඳ කියලා. නමුත් එව්වා අපේ රටේ මේ මේ ඈත ඉඳලම තිබ්බ සිරිතිරි. ඒ ඈත කාලේ පිරිමි බොහොම මහන්සි වෙලා ආහාර නිපදවන්ට හේන් වල කුඹුරු වල නැත්නම් වෙනත් ඇඟපත වෙහෙස කරලා gedara ආවම ඒ අයට කන්ට පොණ්ඩ දීලා අවසන් වුණාමයි මේ බවලත්තු පිරිමේ ආහාර නිපදවීම විතරක් නෙවෙයි කෙරුවේ. ඇයි එතකොට මේ මේ අපේ රට දැහැ ගන්න ආපු පිටරටියෝ හ්ම් එහෙම අපිට තර්ජනය කරලා මේ රට පොඩිය උන්ගේ අතට ගන්න මේ මේ මේ දැඟලුවනේ එතකොට කවුද ඒව නවත්තන්න ඉදිරි පෙරමුණු වලට ගිහින් හටන් කෙරුවේ ඈ මගේ මුත්තාගේ පියයි මේ ගමේ හිටිය හැම ගොයියෙක්මත් ඒ කාලේ ඔය පරංගි හමුදාවල් හතර වටින් කොටු කරගෙන ආපු වෙලාවේ පන්න එපා කියලා පෙරමුණට පැනලා ඕම් පරද්දන්ට හතන් කෙරුවා. මට සමාවෙන්න සීයේ. මං කැමති සීයාගේ ඒ මුත්තා රට බේරගන්න කරපු ඒ වීර ක්‍රියාවල් ගැන දැනගන්න. ආන්නේ වහින්ද තමයි අදත් අපිට තාමත් මේ පොළොව සංගල නැත්තම් මේ රට පොඩිය අපේ කියන්ට ඉතුරු වෙලා තියෙන්නේ බිසෝ. හ්ම්. ආ මේ සීයා කෑම කාලේ ඉවරද? බිසෝ මෙන්න සිය කාලය ඉවරයි. මේ අතුරුපස හදනවද ඔයා? එපා එපා එපා. මම ඔය කතා කර කරම කෑවා. මේ දැන්වත් අපි බිසෝට තන දෙමුද නාමේ. අපෝ යෝ. මම නම් හැමදාම බිසෝට තමයි මුල් තැන දෙන්නේ. ඒ වුණාට අන්නර පාර යන කාන්තාවක් මගේ දිහා නිකමටවත් බැලුවොත් බිසෝගේ හිතට හරිනේ. හරිම ලොකු සැකයක් හැදෙනවා. පොඩි රොඩක් ඇහැට වැටුණා වගේ. මං හිතන්නේ මේ මේ සමහර කාන්තාවන්ගේ හැටියක් ඒක. <coughs> ඒ වුණාට මේ හැමෝගෙම නෙවෙයි නාමය. ආ ඔන්න එනවා. මේ මං හිතුවා අතුරුපසක් ගේන්නයි ගියේ කියලා. ඇසී? හ්ම්. ඉතින් මේ පරංගි හමුදාවල් අපේ රට අල්ලගන්න යුද්ධ කරපු කාලේ සීයාගේ මුත්තත් උන්ට විරුද්ධව සටන් කෙරුවද? නැතුව නැතුව හැම පිරිමියෙක්ම කැති පොරෝ හෙල්ල කඩු දුනු හි අරගෙන පනේපා කියලා හටම්බි මත ගියාලු. ඉතින් ඒ වීරයින්ට වේලපහින් ආහාර පාන කණ්ඩ බොණ්ඩ දීලා පිටත් කෙරුවේ කවුද? අපේ වීර කාන්තාවෝ මිසක් වෙන කවුද? අනිකාලනාව තමයි යුද්ධයක් තිබුණත් නැතත් රටේ පැවැත්මට මේ මේ හේන් කුඹුරු වතු පිටිවල බර වැඩ සේරම කෙරුවේ. පපි පිරිමි උදේ. ඔය අහසුසට ගොඩ නැංගු ලෝක ප්‍රසිද්ධ මේ මේ අපේ මේ මේ දයා ගැබ්. ඒ කියන්නේ මේ වෙහෙර නැතිනම් චෛත්‍ය නේද ඒ උදාර දුෂ්කර කර්තව්‍යම් සේරම කරන මේ බර වැඩ කරන පිරිමින්ට මුලින් කන්ට දීම වැරද්දක් නෙවෙයි කියන එකද ඔය සීයා කියන්නේ. හැබැයි ඉතින් ගෑනු උදවියට කැම ඉතුරු නොකර කෑවොත් නම් මේ පිරිමින්ට කන්ද දෙන්න වටින්නේ බබලා තුන්දලා කාලා බීලා ඉවර වුණාට පස්සේ <laughs> ඊයා ඒක මොන කැත වැඩක්ද සීයේ ඒ කියන්නේ පරංගි හටනින් ගිනි ඇවිලුණත් ගෙවල් වල ඉන්න කාන්තා පක්ෂයට කන්ට පොණ්ඩ දීලා ඉවර වෙලයි පිරිමි උදවිය යුද පෙරමුණට යන්න ඕනේ. එහෙමද? නෑ නෑ ළමයිනේ නෑ. අපි මේ කතා බහ කරන වචන නොයෙකුත් අතට හරවාගෙන වැරදි නිගමනවල එල්ලෙන එක හරි නෑ කියලායි මේ මේ මට නම් හිතෙන්නේ. <laughs> ඒක හැමදාම සිද්ධ වෙච්ච දෙයක් සී. වැරදි අවබෝධය ඒ කාලේ ඉඳලම පැවතුණා. ඔයා කොහොමද ඒව දන්නේ? ඔයා ඒ කාලේ ජීවත් වුණාද? නෑ. නමුත් මම පැවතෙන්නේ ඒ කාලේ ජීවත් වෙච්ච උන්දලගේ ඥානවල අනුසාරයෙන්. මොනවාය කිව්වා? නෑ සීයේ. ජීන් කියන්නේ සත්වයන්ගේ ප්‍රවේණිය අනුව ඥානය. ඒ කියන්නේ ජීන් කියලා පංගුවක් උදවිය මේ මොන අර අර සැර මත්පැන් එහෙම නෙවෙයි නෙවෙයි. <laughs> නෑ සීයේ. ඒ ජීන්. නාමය කියන්නේ සත්ව පෙළපතේ 90ක් ගැනයි. නේද ගුරුතුමනි? <laughs> අපි මේ භවය කියන පෙළපත් වංශාවලියේ මෙතෙක් නොයසූ නොදුටු දේවල් දැන් දැන් එළි වෙනවා. <laughs> හරියට හරිසියේ නවීන විද්‍යාව නිසා අපි අද ඉන්නේ මහා පුදුම ලෝකෙක. නමුත් මේ පුදුම ලෝකේ ජීවත් වෙන සමහර උදවිය තාමත් අර හනමිතිය කරේ තියාගෙන ඉන්න මිනිහා වගේ. ඕම් ඕම් මගේ අප්පච්චිට පාරක් ගැහුවා. <laughs> ඔයාගේ අප්පච්චි හනමිටියක් කරේ තියාගෙන ඉන්නේ තාමත්. ඈ? මිසෝගේ අම්මා ගැනයි අප්පච්චි ගැනයි මේ බූදලේ ගැනයි හිතන්න කාලේ නාස්ති කෙරුවා දැන් ඇති. හ්ම්? ඔය දෙන්නට දැන් තියෙන්නේ ඌල ඌලයිනේ නැතුව. ඇති ඉක්මනින් නීත්‍යානුකූලව විවාහ ජීවිතයට ඇතුල් වෙන්න. හ්ම්. ඔව්. මම ලැස්ති සී. හ්ම් හොඳයි. ලැස්ති නම් හැකි විගහින් අර උඩු මුල්ලේ රෙජිස්ට්‍රාරුන්නේ ගාවට සාක්ෂිකාරයෝ දෙන්නෙකුත් එක්ක ගිහිල්ලා. හ්ම්. ඒ වැඩේ ඉවර කරගන්නවා. මේ මේ මාත් උදව් කරන්නම්කෝ. හ්ම්. අනේ පින් සිද්ධ වෙනවා. අද මුවන් පැලස්සේ රඟපෑම් උලපනේ ගුණසේකර රත්නා ලාල්නී ජයකොඩි සහ රෝහණ සිරිවර්ධන නාද ශික්ෂණය ජයන්ත චන්ද්‍රලාල් කලාශූරි මුදලි නායක සෝමරත්නයන් ගුවන් විදුලියට රචනා කරන මුවන් පැලස්ස නිෂ්පාදනය ナンジャイマン